ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්හට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොට. කලාව යනු ස්වභාව ධර්මයම මිනිස් බුද්ධියේ බලමහිමයෙන් අපූර්ව විලාසයකින් ඉදිරිපත් කිරීමයි. සිව්සැට කලා යනුවෙන් කලා 64ක් පුරාණ ಭಾರತයේ තිබුණා. පසිඳුරන් පිනවන ඖෂධයක් ලෙස කලාව හඳුන්වනවා. එසේම රසඤ්ඤතාවයෙන් තොර නොවූයේ කලාවක්. සමස්ත ලෝකයම එකම කලාවක් යයි කියනවා. මේ විශ්වය තුල කලා, ශිල්ප, ධර්ම, ශාස්ත්‍ර හා විද්‍යා යනුවෙන් සාකා පහක් බෙදී තිබෙනවා. කලාව පිළිබඳව මිනිසා තම දැනුම තහවුරු කර ගැනීම සඳහා ප්‍රභේදන කාර්යයේ යෙදුණා. ඒ අනුව සාහිත්‍ය කලා, literary arts, දෘශ්‍ය කලා, visual arts හා රංග කලා, performing arts වශයෙන් කලාවන් තුන් වර්ගයකට බෙදාගෙන තිබෙනවා. දෘශ්‍ය කලාව චිත්‍ර වශයෙන්ොත්, රංග කලාව නැටුම්, ගැයුම්, වැයුම්, ගීත නාට්‍ය, බටහිර ඔපෙරා, බැලේ නාට්‍ය හා නාට්‍ය ආදී වශයෙන්ුත් වර්ග කෙරී තිබෙනවා. පස්වන සියවසේ උත්තර ಭಾರತೀಯ පඬිවරයෙකු වූ භරත මුනේ නාට්‍ය ශාස්ත්‍ර නම් ග්‍රන්ථයෙන් නාට්‍යයක් ඉදිරිපත් කළ හැකි මූලික රංග ශෛලීන් දෙකක් දක්වා තිබෙනවා. ඒ නාට්‍ය ධර්මී හා ලෝක ධර්මයේ යනුවෙන් ස්වාභාවික සම්ප්‍රදායෙන් ඈත් වූ රංගනය නාට්‍ය ධර්මයේ වශයෙන්ොත් ස්වාභාවික සම්ප්‍රදායට අයත් රංගනය ලෝක ධර්මී යනුවෙනොත් වෙන් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිට යාග හෝම ශාන්ති කර්ම ආදී නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබුණා. ඉන්පසු මුහුදු බඩ ප්‍රදේශවල වෙස් මුහුණු පැලඳ රංගනයේ යෙදුණු කෝලම් සම්ප්‍රදාය ව්‍යාප්ත වුණා. සිංහල රාජ පෙළපතේ අන්තිම රජු වශයෙන් කිරුළ දැරූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා සරණ පාවාගත් මදුරාපුර නායක්කර් වංශික රජ කුමරියත් සමග මෙරටට පැමිණි පරිවාර ජනයාගෙන් කෙනෙකු වන අලග නායදු නම් නාට්‍ය ශිල්පියා නාඩගම් කලාව ලංකාවට හඳුන්වා දුන්නා. මොහු ලක්දිව රඟ දක්වන ලද මුල්ම නාඩගම හරිස්චන්ද්‍ර නම් වනවා. ආලේ බන්දමා நாலு தந்த மாதிரம் நவம் பால தந்த மாதிரம் நவம் ஆல தந்த மாதிரம் நவம் मल माझे दिकिंग साल ए मल माझे दिकिंग साल आले बंद माझे राम ආලිදන්දමාගේ රම්යවන් ආලදන්දමාගේ රම්යවන් ආලදන්දමාගේ රම්යවන් අවුරුදු සතක් දුකේන මෙහෙවර කර මෙමාම අවුරුදු සතක් දුකේන මෙහෙවර කර මෙමාම දක්ලඳුන් මගේ আগে রূপে বহু আগে গাপ লন্ডন মাগে আগে রূপে বহু আগে আলে বন্দ মাগে রাম নবন আলে বন্দ মাগে রাম নবন আলে বন্দ মাগে রাম নবন আলে বন্দ মাগে রাম নবন আলে বন্দ মাগে রাম নবন යන්නට ගමත මෙදීන මව්පියන් දකින ලැබීන යන්නට ගමත මෙදී මව්පියන් දකින ලැබීන සෑගිලසට දැන් ගෙන යාමි රසකම් සෑගිලසට දැන් ගෙන යාමි රසකම් ආලෙදන් දමායි රම්යවන් ආලෙදන් <laughs> දමායි රම්යවන් माल maagiram माल माल दर्द maagiram राम නරේන්ද්‍ර සිංහ රජුගෙන් පසුවද සෙන්කඩගල නුවර රජ වූ නායකර් වංශික රජවරුන්ගේ රාජසභා තුල විනෝදාස්වාදයේ පිණිස නාඩගම් රඟ දක්වා ඇති බව කියවෙනවා. අලග නායිදු නම් ඒ මහා නාඩගම් ශිල්පියා හඟුරන් කෙත තම වාසභූමිය කරගෙන තමන්ගේ කලාව සිරිලක ගෝල පිරිසකටද ඉගැන්නුවා. ඒ පිරිසේ නායකයා ජාන්චි සිඤ්ඤෝ නැමැත්තේ. ඔහුගේ පුත් කොටහේනේ පිලිප්පු සිඤ්ඤෝ නම් ශිල්පියා සිංහල නාඩගම් කලාවේ ආරම්භකයාසේ සැලකෙනවා. ඇහැලේ පොළ නාඩගම ඔහුගේ පළමු නිර්මාණය. කතෝලික පසම් ගී ආభాසය බොහෝ නාඩගම් ගීවල දැකිය හැකි බව කියනවා. නාඩගම් පොත් හා නාටක ඉදිරිපත් කළ බොහෝ අය ක්‍රිස්තු භක්තිකයින් බව සඳහන් වෙනවා. නාඩගම් වල දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයත් පසු කලෙක සර්පිනාව හා මද්දල වාද්‍ය භාණ්ඩත් යොදාගෙන තිබෙනවා. එකල ඉතා ජනප්‍රිය නාඩගම් වශයෙන් බැලසන්ත, යූජින්, බ්‍රම්පෝඩ්, ඇහැලේ පොළ මතකයේ රැඳෙනවා. පසු කාලීනව දික්තලා කාලගෝල බුවනක බාහු වෙස්සන්තර ආදී ජනප්‍රිය නාටකම් නිර්මාණය වී තිබෙනවා සකල සිරින් පිරිමනරම් සකල සිරින් පිරිමනරම් කලුම් දෑවේ ගම උපන් ගම උපන් ගම උපන් වසනා වූ මහා ගම රාජමන් සකල සිරින් පිරිමනරම් සකල සිරින් පිරිමනරම් කලුම් දෑවේ ගම උපන් ගම උපන් ගම උපන් වසනා වූ මහා ගම රාජමන් ගොඩ මඩ ඉඩ කඩම් ඇතුතේ මට මෙදන් ගොඩ මඩ ඉඩ කඩම් ඇතුතේ මට මෙදන් ඇත්තේ මගේ දෝනියංග ඇත්තේ මගේ දෝනියංග නැත්තේ මගේ ආමිනේ ආමිනේ ආමිනේ අරුණ කිරණ තරුණ වයස නැතිනේ ඇත්තේ මගේ දෝනියන්ද ඇත්තේ මගේ දෝනියන්ද නැත්තේ මගේ ආමිනේ ආමිනේ ආමිනේ අරුණ කිරණ තරුණ වයස නැති උනේ කලු වෙතනා දෝනේ ඈවස කටකාරී කලු වෙතනා දෝනේ ඈවස කටකාරි පොඩි දෝනිට බහදුන්නලු පොඩි දෝනිට බහදුන්නලු ගෙදර එන්න අපුවා අපුවා අපුවා ඇගේ පිනට වාසනාව පෑදුනේ පොඩි දෝනිට බහදුන්නලු පොඩි දෝනිට බහදුන්නලු ගෙදර එන්න අපුවා අපුවා හම්පුවා ඇගේ පිනට වාසනාව ලැබුණේ සකල සිරින් පිරිමනරම් සකල සිරින් පිරිමනරම් කලුම් දෑවේ ගම උපන් ගම උපන් ගම උපන් වසනා වූ මහා ගම රාලමම් සකල සිරින් පිරිමනරම් සකල සිරින් පිරිමනරම් කලුම් දෑවේ ගම උපන් ගම උපන් ගම උපන් වසනාව මහා ගම රාජමං වසනාව මහා ගම රාජමං වසනාව මහා ගම රාජමං 1880 දී උතුරු ඉන්දියානු පාර්සි නාට්‍ය කණ්ඩායමක් කේ.එම්. බලිවාලාගේ ප්‍රධානත්වයෙන් ලංකාවට ආවා. ඔවුන්ගේ නාට්‍ය රස විඳීමට ලක්වැසියන් දැඩි උනන්දුවක් දැක්වූයේ නාඩගම් වලට වඩා සෑම අතින්ම දියුණු නාට්‍ය විශේෂයක් වූ නිසා. පසුව සී ඩොන් බස්තියන් ජයවීර නම් නාට්‍යකරුවා බලිවාලාගේ සංගීතක්‍රම, තනු, නාට්‍ය ශිල්ප උපකරණ ආදිය භාවිත කරමින් රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම නෘත්‍ය හෙවත් නූර්ති නාටකය එළිදැක්වුවා. එය ඉතා සාර්ථක වුණා. සීදොන් බස්තියන් ජයවීර සිංහල නූර්ති කලාවේ ප්‍රමුඛයා ලෙස පිළිගනු ලබනවා. ගොසින මලිකට මම පద్මවතී රූපේ ගොසින මලිකට मम पद्मावती के रूपे जैसिन बलन रूपे के सकहर बल निमम एतो मेरा ते लक्षण गैनु एतो मेरा ते लक्षण गैनु ये अपदेश से हम पद्मावती के रूपे हैं कुछ जमाने के खा ಸೇವ सत्ताई रूपे के लक्षण न दुआ था सत्तै सत्तै रूपे के लक्षण न दुआ था ऐसो तो मेरा ते लक्षण गैलू ऐसो तो मेरा ते लक्षण गैलू ये अपने से से गुस्सा माले पदमावती खे रूपे हा कुताली खे पदमावती खे रूपे कैशन बन रूपे शहर बल ගෙටා මම පద్මාවතීගේ රූපේ නූර්ති නාටක සමයේ ශ්‍රේෂ්ඨ නාට්‍ය නිර්මාපකයා වුණේ 1859 දී කෝට්ටේ උපන් ජෝන් ද සිල්වා මැතිතුමා සිංහලකම සભ્યත්වය සංස්කෘතිය පිළිබඳ ඊමහත් ආදරයක් ඔහු තුල තිබුණා 1900 ගණන්වලදී ඉන්දීය බ්‍රාහ්මණ සංගීතඥයෙකු වූ විශ්වනාත් ලව්ජි සමග එක්ව ජෝන්ද සිල්වා ශූරීන් සිංහලයාට ඊතා නැවුම් අත්දැකීමක් වූ සිරි සංගබෝ චරිතය නූර්තියට නැගුවා. බෞද්ධ සාහිත්‍ය චරිත මෙන්ම මහා නාම චරිතය දුටු ගැමුණු අලකේස්වර විහාර මහා දේවි දේවානම් පියතිස්ස, වෙස්සන්තර ආදී නිර්මාණ ජෝන්ද සිල්වා ශූරීන් සාර්ථකව ජනතාව අතරට ගෙන ගියා. අද වෙස්සන්තර රාජපුතා മന്ത്രി කුමාරි බඳි දේවෝපකාර වේවා තැදී තෙත් අද වෙස්සන්තර රාජපුතා മന്ത്രി කුමාරි බඳි හට දැන් රාජ සම්පන්නෝ මිත්තේ රාජා උතුම් රාජ සම්පන්නෝ මිත්තේ රාජා උතුම් තුමරාගේ පිනක් නැයි වාසනාවෝ වාසනාවෝ අද වෙස්සන් කරනාගේ පුතා ඊළඟට විශේෂත්වය වන්නේ නව නාට්‍ය යුගය. එහි ශ්‍රේෂ්ඨ නිර්මාපකයෙක් ලෙස මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සම්භාවනාවට පාත්‍ර වනවා. පෙරදිග විවිධ නාට්‍ය ශෛලීන් මෙන්ම කෝලම් ආදී දේශීය සම්ප්‍රදායන්ද කැටිකොට මනමේ සිංහබාහු ආදී නාට්‍ය නිර්මාණය කළා. අද පවා එම නාට්‍ය විවිධ අවස්ථාවල නාට්‍ය ලෝලීන්ට රස විඳීමට හැකි වී තිබෙනවා. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකృత වේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකృత තපඛණ්ඩිත වේ හිරු රජින්දුගේ මණ්ඩපයෙන් ඡණ්ඩා තපඛණ්ඩිත වේ හිරු රජින්දුගේ ප්‍රේමයෙන් මනරංජිත වේ නංජිත වේ පුෂ්පය කලාලය වැඩසටහනයි. අදත් ලලිත කලාලය ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. පටිගත කළේ මලින්ත දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැත්කේ.